පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න Thank you. බුරාම්පේ බුරාම්පේ මේ මමයි බුරාම්පේ මමයි කොහමද බොට හොඳට කන්ට බොන්න හැම දුන්නද මේ ගෙදර ඉන්න ජෝඩුව ඇකොල්ලෝ සීයා කියපු විදිහටම අපි බුරම්පිට හොඳට සැලකුවා. ඒ කොච්චර සැලකුවත් අපි මේ ගේට්ටුවෙන් එළියට ගිහින් එනකොට අපිට බුරනවා. ඒක බීසෝ මේ සත්තුන්ගේ පූර්වෝත්තනේ ඈ ඒ බිරීම හින්දම වෙන්න ඕන තුනකයා කියන සත්වයා මිනිසයාගේ හොඳම මිත්‍රයා උනේ. දන්නවද? වෙන කිසිම සතෙකුට නැති ඉවක් බවක් තියෙනවා මේ සත්තුන්ට. ඔව් ඔව් ඔව්. ආන් අර ඈත පාරේ අනේන මිනිස්සුන්ගේ එතකොට සත්තුන්ගේ ඉව මේ සත්තුන්ගේ නැහැට දැනිලා ඒ සංඥාව මොලේට දැනිලා ඊට පස්සේ නැත්තම් ඒකම සංඥා කරනවා අපිට ඒ කියන්නේ බුරනවා ආ ඒ හන්දම වෙන්න ඇති මේ ඈත අතීතේ හිටපු මිනිස්සු මේ බිරීම ප්‍රෝජනේට අරගෙන බල්ලෝ ඇති කරන්න ඇත්තේ. සීයේ. මට හිතෙනවා නාමල් මෙන් පිට වෙලා දුම්බරට යයි කියලා. හ්ම්. මේ මේ මේ. හැබැයි කොහොද නාමල්? අන්න අර කාමරේ ඉඳගෙන එයාගේ පොත්පත් ඇඳුම් එහෙම එකතු කරනවා. එයා යයිද යන්ට සීයේ? ඒක මහා ගැඹුරු ප්‍රශ්නයක් නෙවෙයි බිසෝ. මං අහන්නේ මේ මන් නැති දවස්වල එහෙම මෙහෙ මොකක් හරි කලබලයක් වුණාවද? නෑසී. ඒත් මගේ අප්පච්චි තාමත් හිතන්නේ නාමෙල්ලර බොරු නිදානේ අරගෙන යනකොට හොරු එයාට ගහලා මැරුවයි කියලා. හ්ම්. ඒ වුණාට දැන් දැන් අපච්චි සැක කරනවා මැරිලා නැහැයි කියලා. ඊටමම නාමිල් එක්ක ඔව් අපච්චිගේ තේවත්තට ඇවිදින්න ගියා. ඔය ඉතින් ඔය ඉතින් මං කියවන්නේ බිසෝ මේකේ දෙකෙන් එකක් තීරණය වෙනකල් එළියට පහළියට දෙන්නටම මේ එකට යන්න එපාය කියලා. තින්සි අපිට හැමදාම පුළුවන් මේ හැංගි මුත්තන් සෙල්ලම් කර කර ඉන්න. ඒ හින්දා අපි ගියා වත්තට. හ්ම්. ඒ මුදියන්ත එහෙම දැක්කද ඔය දෙන්න? නෑසී. ඒත් අපි තේවත්තේ වෙරළු ගස් පැත්තේ ඉන්නකොට හ්ම්. අප්පච්චි බක්කි කරති දක්කගෙන ළඟටම ආවා. ඈ මේ මේ මේ ළඟටම ආවයි කියන්නේ මේ අප්පච්චි කරත්තේ දැක්කගෙන පහළ පාරෙන් අපි කිට්ටුවටම ආවා. අපිට එන්න පැනලා තේ පඳුරු අස්සෙන් දුවල නිත්තිකානුව දිගේ මේ පැත්තට පැනගත්තා. මහද <laughs> ඉතින් ආරච්චිල ගියාද යන්න බකි ආහාර වගෙන්න. නෑ නෑ. අප්පච්චිත් මේ ගේට්ටුව දිහාටම ආවා. මහද <laughs> හොඳ වෙලාවට නාමල් ගේට්ටුව ඇරලා අපි ඇතුළට ඇවිත් ඒක වහගත්තා. හ්ම්. ආරච්චිල යන්න ගියා. නෑ. ඈ? අප්පච්චි මේ ගේට්ටුව ගාවටම ඇවිත් කෑ ගැහුවා. වෙද මාමා මේ ගේට්ටු කබලාරිනවා. මුලා දෑනියට ඇතුළට එන්න කියලා. හොඳ වෙලාවට අපි දෙන්න ගෙට පැන්න. නාමල් සොල්දරේ උඩට දඩි පිටි ගහලා දිව්වා. ඒත් අපි දෙන්න දඟලන හැටි අපච්චි දකින්න ඇති මං හිතන්නේ. හොයි මේම් බිසෝ අපි මේ මෙච්චර කාලයක් එලිදරව් නොකර හිටපු රහස එළි වුණා කියලා මට හිතෙනවා. මන් දන්නේ සීයේක. නමුත් මේ විදිහට කට්ටි පැන පැන හැංගි මුත්තන් කර කර ජීවත් වෙන්නේ කොහොමද සීයේ අපි? හ්ම් ඒකත් ඇත්ත. ඔය ළමයි දෙන්නට අනුකම්පා කරන්න ගිහින් මේ මම ඇත්ත වහං කරන මිනිහෙක් හැටියට හංවඩු ගායි. හ්ම් හ්ම් හ්ම් නෑ නෑ නෑ නෑ. ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. ඕන් ඉතින් ඕන් ඉතින් බතන් ගත්තා. මිසෝ අඳනවා නම් ඕන්න ඉතුරු හරිය මං කියන්නේ නැහැ. හ්ම්? මොකද කියන්නේ? අඳනවද එහෙම නැත්නම් සිහි කල්පනාවෙන් ඉදිරි ජීවිතය ගැන හිතලා තීරණයක් ගන්නවද? ඈ? හැබැයි ඕන් තමම්ම තමම්ම ඒක තීරණය කරගන්න ඕන. අම්මාව අප්පච්චිවත් සහෝදර සහෝදරියන්වත් එතකොට මේ මේ ළඟම නෑයින්වත් නෙවෙයි ඒ තීරණයට එන්න ඕන. tamam පමණයි. තේරුණාද? හ්ම්? මොකද මං කරන්න ඕනේ සීයේ? ම්ම් දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බිසෝ විසෝයි නාමෙලුයි අතරේ දැනට අවුරුදු ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු සම්බන්ධය. හ්ම්. තව දුරටත් පවත්වාගෙන යනවද? එහෙම නැත්නම් ඒක කපා හරිනවද කියන එක. හ්ම්. තේරුණාද? ඒත් මං කොහොමද? හරි හරි. ඒක මගෙන් අහන්න එපා බිසෝ. ඒ වගේම මං කිව්වද බිසෝගේ අම්මගෙන් හරි අප්පච්චිගෙන්වත් අහන්න ඕන නැහැ. මොකද මේ ප්‍රශ්නෙට නියම උත්තරය දෙන්න පුළුවන් ඔය දෙන්නට විතරයි. අනේ මන් දන්නේ නැසී. මිසෝ මට පරණ සංස්කෘත පොතක ශ්ලෝක පදයක් මතක් වෙනවා. ආත්ම බුද්ධි සුඛං දේති. ඒ කියන්නේ තමන්ගේ බුද්ධියෙන් හිතාමතා කරන කියන දේ තමයි සැප සම්පත් හදා දෙන්නේ. ජය වෙන්නේ. ආ බුද්ධියක් නැති මම වගේ මෝඩියක් කරන දෙයින් කොහොමද ජය වෙන්නේ සීයේ? මං කරන්ට ගිය හුඟක් දේවල් වැරදුනා. ඒ හින්දා මං ගන්න තීරණ වැරදේ කියලා මට බය හිතෙනවා සීයේ. හ්ම් හ්ම් හ්ම් නන්දන්ද කාසින් නෑ. හොඳයි. මට කියන්න බලන්න ඒ වැරදිච්ච එක දෙයක්. හ්ම්. පොට්ටකින්ද? හ්ම්. මං නාමෙල් මොකද කරන්න කියලා බලලා එනකම්. අනේ මන්දා මේ කෙල්ලටයි නාමල්ටයි උදව් කරන්ට පටන් ගත්තු දා ඉඳලම මගේ හිතටත් අස්වැසිල්ලක් නැහැ. මහ දෙන්නා මේ ළමයින්ට කසාද බැඳ ගන්න ඉඩ දෙන්නේ නැහැ. මහ දෙන්නා තැරලා පිට වෙලා යන්න බිසෝ කැමතිත් නැහැ. ඒ අතරේ ආරච්චිලා නම්බුවරක ගන්න ඕන කියන කල්පනාවේ අර නන්නාඳුනන ඉලන්දාරියෙකුට වචනෙකුත් දීලා විසෝව පෙළවහට දෙන්න කටයුතු කරනවා හ්ම් ඒ වුණාට ආරච්චිල කවදාවත් හිතන්නේ නැහැ විසෝතයි නාමෙල්ටයි දෙන්නට විවාහ වෙන්න ලැබුණේ නැත්තම් සිද්ධ වෙන්නේ මොනවද කියලා. හ්ම්. අනේ මන්දා. මාත් මේ පටලැවිල්ලට මැදි වෙලා ඉන්නවා. හරියටම අර පඹ ගාලේ පැටලිකේ නරියා වගේ. හ්ම්. ඕන් එන්නවා දෙන්නත් එක්කලා ඕන් එන්නවා සීයේ ආ සීයේ ඔව් ඔව් ඔව් නාමෙල්ලයාගේ පොත්පත් ඇඳුම් හිම පොඩි බඳිනවා දුම්බරට යන්න මොනවා කිව්වා මේ මේ මේ හදිසියෙ යන්න ඇයි යන්නේ ඈ එයා කියනවා එයාට කවදාවත් මේ හටන ජයගන්ත බැහැයි කියලා මොන හටන ගැනද ඔය නාමෙල් කියන්නේ බිසෝ අපි දෙන්නට කවදාවත් විවාහ වෙලා ජීවත් වෙන්න බැරි වෙයි කියනවා. ඇයි බැරි? ඈ? මනුස්සයාට මේ ලෝකේ කරන්ට. එතකොට ණය ගන්න බැරි කිසිම දෙයක් නැහැ කියලා කවුද කිව්වේ හොඳයි කියමු බලන්න. සීයා ප්‍රශ්න අහන්න නාමල්ගෙම. දැන් මගේ ඔළුව කුරුවල් වෙලා. මේ නාමල් ලන්දාරියා මේ මේ නාමෙල්ලි ලන්දාරියටයි මම කතා කරන්නේ. පොඩකට මෙහාට ආවනම් හොඳයි. හ්ම්. හ්ම් හ්ම් හ්ම්. විසෝ යන්ට ගෙට. හ්ම්. පස්සෙන්ට. <coughs> ඇයි වෙදසියේ? ආ. <coughs> මම මේ දුම්බරට යන්න ලෑස්ති වෙනවා. හ්ම්. ආ. ඇයි ඇයි මට කතා කරුවේ? හ්ම් හ්ම්. <coughs> මේ නාමෙල්. හ්ම්. කොහොම ඉඳ ගන්නට ඔය පිල් කණ්ඩිය උඩ. ආ හොඳයි. හරි නාමේ. මට කියන්න ඕන ඇයි මේ හදිසියෙම ගමට යන්න හදන්නේ කියලා. හ්ම්. ඒක ටිකක් දිග කතාවක් වෙදසී. හරි හරි හරි. කෙටියෙන් කිව්වා නම් බලන්න. මේකයි වෙදසී. ඔව් ඔව්. වෙදසීයා දන්නවා මම මේ පැටලිලා ඉන්න ප්‍රශ්නේ මුල ඉඳලම. එහෙම නේද? ඔව් ඔව් ඔව්. මොකද ඔය පුරාණෙට මාතේ දා ඉඳලම පැටලිලා. හරියටම අර මේ පඹ ගාලේ පැටලුණු හේවලා වාගේ. ඉතින් සීයා දන්නවා මම මගේ ජීවිතේට ගුටි බැට කෑවේ ඇයි කියලා. හතුර ගහපු දොරපොළු පාර හින්දා මගේ හිස පුපුරන්ට තාමත් මට ඔළුවේ කැක්කුමක් හැදෙනවා ඉඳලා හිටලා හරි හරි හරි හරි හරි මං හරි හරි මං එව්වා ගන්නවා නාමේ නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ හ්ම් ඔව් සිය දන්නවනේ මං මාර මුකෙන් බේරිච්ච ඇති හ්ම් මං ඒ සීරමත් මිඳ දරාගෙන මෙච්චර කාලයක් මේ මුවන් පැලැස්සෙම හැංගි හැංගි ඉන්නේ ඇයි? හ්ම්. එහෙම ඉන්නේ ඉතින් කිසියම් પરමාර්ථයක් ඉෂ්ට කරගන්න. හ්ම්. නමුත් මගේ බිසෝගේ ඒ પરමාර්ථය කවදාවත් ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ විදසී. මේක හරියට මිනිස්සෙක් පිපාසය සංසිඳව ගන්නට කාන්තාරයක ඈතින් පෙනිච්ච ජලස්කන්ධය හොයාගෙන ගියා වගේ. වතුර වගේ පෙනුණු ඒ මායාව ළඟට ගියාම ඒක අතුරුදහන් වෙනවා. ඒකට කියන නමවත් මගේ ඔළුවට දැන් එන්නේ නෑ වෙදසි. ඒකට කියන්නේ නම මිසිඟුව කියලා. අන්න හරි. මන් දැන් මේ ඉන්නේ කාන්තාරේ ക്ഷേම භූමියක තියෙන මිරිඟුවක් ළඟයි වෙදසි. හ්ම්. අන්න ඒ හින්දා මට හිතයි මේ මිරිඟුව අමතක කරලා ආපහු මං උපන් ගමට ගිහින් මේ හීනය අමතක කරන්න. හ්ම්. බොහොම ගැඹුරුයි නාමල්. බොහොම ගැඹුරුයි. හ්ම්. ඒක මිරිඟුවක් කියලා ඒ මිනිහා තේරුම් අරගෙන ආපහු ගියා. මිනිහා ආපහු ගියාද එහෙම නැත්නම් කාන්තාරේ මැද නැති වුණාද? හ්ම්. ඒ මිනිහා නාමෙන් ලේ ගමන සෑහෙන දුර ගෙවලා යාවි. හරිද? එතකොට තමයි මේ මිනිහා කාන්තාරයේ ඈත තියෙන ජලස්කන්ධය නැත්නම් ඔය මේ මිරිඟුව කියන එක දැක්කේ. හරිනේ. කාන්තාරික වුණත් නාමෙල් හොඳ පසුබිමක සේයාවක් මේ මිනිහා දකින්න ඇති. මොකද්ද කිව්වනම් බලන්න ඒ පසුබිමට කියන්නේ ඒකට කියන්නේ ക്ഷേම භූමිය. හ්ම්. ආන්න හරි නම්. ආන්න හරි. ඒ ക്ഷേම භූමිය. කෙම්බිම ಭಾರತ නැත්තිය ආන් එනවනාමෙල්. හ්ම්. එහන්දා දැන් අපි මේ කාන්තාර කතාව නවත්තලා දාමු. හොඳයි. හොඳයි හොඳයි. මම මේ පැෂන් ෆෘට්ස් මේ මේ වැල් දොඩම් හැදුවා 100ටයි මේ ගමේ යන්න ලෑස්තෙන අමුත්තට. මං කැමති බිසෝය බීමට ඕම රසයි බිසෝ හදන හැම බීමක්ම මේ නාමේ මොක දාහක බලාගෙන ඉන්නේ කැමති නැද්ද බිසෝ හදාපු වැල් දොඩම් බීමට මම මේවට කැමති වුණත් මට ඕවා ඊට පස්සේ බොන්ට ලැබෙන්නේ නැති වෙයි වෙදසියේ. ම්ම්. ඔව්. ඒ හින්දා මම මේවා ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ දේවල් නැතුව මම පුරුදු වෙනවා වෙදසියේ. <laughs> ඒ කියන්නේ සදාතමද එහෙම නැත්නම් මේ මේ මේ මොහොතට විතරද? <laughs> මොකද වෙන්නේ? මම මේවා සදාටම අතහැරියොත්. හ්ම්? <laughs> විසෝ විසෝ මෙහාට එන්ට පොද්දකට යන්ට එපා බිසෝ එන්ට මෙහාට දැන් මොකද කියන්නේ පිරිමින්ට වඩා බබලතු දෙවියගේ හිතොලට වේදනාව තදින් දැනෙනවා නාමල් ඒ උදවියට පිරිමින්ගේ හැසිරීම් වලින් පුළුවන් සිද්ධ වෙන්න යන්නේ මොනවද කියලා සැක කරන්න ඉංග්‍රීසියෙන් අඳුනා ගන්න බොහොම දක්ෂයි පංගුව බබලත්. <laughs> මගේ ගෙදර උඳ හිටිය කාලේ මටත් තිබ්බා ඔය වගේ පුරස්න නාමය. මගේ බිරිඳ බොහොම හොඳ ගතිගුණ ඇති. කරුණාව මෛත්‍රිය තිබ්බ වනිතාවක්. හ්ම් මගේ අවාසනාවකට යා මාව දාලා මිය පරලොව ගියේ. මං ඒ ගැන තාමත් දුක් වෙනවා නාමල් තාමත් දුක් වෙනවා ඉතින් බෙදසියටත් ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වුණාද ඔව් නාමල් ඒක අපේ බබලත් උන්දලාගේ පුරුද්දක් මං හිතන්නේ සමහර දේවල් වරද්දලා තේරුම් ගන්න නමුත් නාමල් එව්වා අපේ යුග දිවියට කවදාවත් කොහෙත්ම නරකෙත හිටියේ නැහැ. ඒ කියන්නේ වෙදසිය? ඒ කියන්නේ මේ මිනිස්සු කියන අපි අතින් නොයේක් අත්වැරදි, කටවැරදි, කෝටියක් වැරදි සිද්ධ වෙන්න පුළුවන් අපි ජීවත් වෙනකොට. හ්ම්? හෙව්ව අපිට වඩා හොඳට පෙනෙන්නේ නාමල් gedara babala තාටයි. අපි හිතුවට බාගදා ඒවා කොහෙත්ම වැරදි නෙවෙයි. නමුත් මේ මේ ආ මම මේ කුරක්කන් රොටි හැදුවා. මී පැණිත් එක්ක. හ්ම්. ඔහාට ගේන්නද කියේ? <laughs> මගේ කටට කෙලා තුනනවා බිසෝ ඒ වෑ සුවඳ එනකොට <laughs> ගෑන්ද ගෑන්ද අපි දෙන්නටම <laughs> කවුද දෙන්නයි කිව්වේ ඔතන ඉන්නේ සීයා විතරයි නේද ඇයි මේ මෙතන ඉන්න නාමෙල්ව පේන්නේ නැද්ද බිසෝට ඈ නාමල් කියලා කෙනෙක් ඔතන නැහැනේ සීයේ. එයා ගියා දුම්බරට යන්න. නෑ නෑ බිසෝ නෑ. නාමල්ට එහෙම යන්න මං ඉඩ දෙන්නේ නෑ කවදාවත්. මේ එයා ඔය කන බොන දේ සේරෝම ගේන්න අපි දෙන්නට. තේරුණාද බිසෝ? ගේන්න ගේන්න. අනේ අන්න මුදියා මාමාව. එපා උතනින්ට. නාමල් ඉක්මනට යන්න ගියේ දුරට. ආන්න නාමල් තේරුණා නේද බබලතාගේ හිතේ තියෙන ලබඳියාව? මේ මෙදසියේ මුදිය ආවේ මං ජීවතුන් අතර ඉන්නවද නැත්නම් මැරිලාද කියලා හොයලා බලන්න. මං කියන්නද? මං කොයිකටත් අදටත් ඇතුළට ගින් හැංගෙනවා. ඔව්. හරි හරි හරි. ඉක්මනින් ගියා නම් හොඳයි. ඉක්මනින්. හ්ම් එක අසත්පුරුෂ මිනිහෙකුට පුළුවන් මුළු මිනිස් ජාතියම වනසලා දාන්න. හැබැයි ඉතින් නරකයි කියලා අහක බැලුවොත් මගේ පන කෙන්දටත් වැඩි කල්ලින්ට ඉඩ දෙන එක අදමානයි වගේ. හ්ම් මොකද්ද මං දැන් කරන්නේ? හ්ම් ආ අනිකේ නාමයට පේන්ටින් දෙපයි කියන්ට. මුදියා මාම යනකල්. හරි හරි. නාමල් ගියාගේ පිළිකන්න පැත්තට. අනේ මුදියා මම මේ පැත්තෙන් ආවොත් අතට මහ වෙනවා. අනේ සීයේ මොනවා හරි කියලා මුදියා ආපහු අරින්න බැරිද? කරන්ට පුළුවන් දෙයක් ඒක දිසෝ ඈ මුදියා එන්ට ඇත්තේ ඔය ළමයි දෙන්න මෙහෙ ඉන්න එක හොඳටම දැනගෙන. ඔයකට බිසෝ යන්න එහා පැත්තට. මං මම මේ මිනිස්යාට කතා කරලා බලන්න. හ්ම් ඔව් ඔව්. දැන් මෙහෙම වෙලාවක පොඩි පහේ බොරුවක් නොකිය බෑ. මේ වගේ උපද්‍රව මගාරින්ට. සී මං ඇඟිනවන ආමිනුත් එක්කම හරි හරි හරි ඉක්මනින් යන්න. වෙද මාමා. වෙද මාමා. ඒ කවුද ඒ ගේ පිටිපස්සට දීවේ ඈ? දැන් දැක්ක තරුණ පහේ බබලතෙක් යහපැත්තට දීවා. ගෙදර වැඩ කරන්ට ආපු සේවකයෙක්ද? ඈ? කෝ? මේකේ ලොකු රහසක් තියෙනවා මං හිතන්නේ. මාලිගා තැන්නේ පොළොව බිඳලා හාරලා ගත්තු නිදානේ මේ වෙදරාලයි නාමලයි දෙන්න හැංගුවා. දැන් ඒක වහගන්ට අර ගලේ පහරපු බලලෙක් වගේ මේ වෙදරාලත් දඟලනවා. අර අර අර කවුද මිනිහෙක් පිළ උඩ ඉන්නවා. වේදමාව නේද ඔය ස්තෝප්පේ හිප්පතියා බලා ඉන්නේ. මං එන්ටද ඇතුළට ඈ? ආ ඔය ගේට්ටු ඇරලා ඉතියෙන්නේ. ආවන්නම් ඇතුළට. තමුන්නාන්සේගේ මේ වෙදමැදුරට මං සියසරයක් විතර ආව පහුගිය ටිකේ හ්ම් ඒතර යකඩ ගේට්ටුව කවදාවත් ඇරලා තිබ්බේ නෑනේ මට අද හරි පුදුමයි ඒක ඇරලා මට ඇතුළට එන්න ඉඩ දීපු එක ගැන. කොහොමද වේද මාමා? අනේ මන්දා මුදලාලි. මාත් ඉතින් ඔහෙ ජීවත් වෙනවා. හැබැයි ඉතින් මුදලාලි වගේ මං හැමදාම ලාභ ලැබෙන වෙල හෙළඳාන්නම් කරන්නේ නැහැ. නමුත් මම මගේ කාලේ කැප කරලා අසතන මිනිසුන්ට සේවයක් කරනවා. හරි මේ සේවය ගන්න එන මිනිස්සු බුලත් අත උඩ සල්ලි තියලා වැඳලානේ ලෙඩේට බේත් ඉල්ලන්නේ ඈ ඒ සල්ලි ආපහු දෙන්න බෑ ඒ බුලත් අතත් මට ඕන නෑ සල්ලිත් මට ඕන නෑ නමුත් ඉතින් මේ මේ මේ <laughs> දුන්නොත් ආපහු දෙනවද හ්ම් අනන්ත වාරයක් මං එහෙම කෙරුවා මේ මුවන් පැලසේ දුගී දුප්පත් මිනිස්සු ඇවිත් බෙහෙත් ඉල්ලනකොට ඒ තියා ඒ උදවියට මේ මේ කන්ද බොන්න නැතයි කිව්වම <laughs> මං ආන් අර වී අටුවට ගිහින් වී බුසලක් අමාරක් අරගෙන යන්න දෙනවා. නෝ හොන කුරක්කන් රොටි පුච්චන සුවඳක් දැනනවා මගේ නැහැට. කවුරු තුයන පිහනවද? ඒවා හොයා බලන්නද මේ මුදලාලි දැන් මේ ආවේ මම මේ මගේ අර මාලිගා තන්නේ අලුත් ඉඩමට යන ගමන් වෙදමාම ඉන්නවද කියලායි බලන්න නැවතුනේ හරි හරි මං ඉන්නවාගේ දැන් දැනගත්තානේ තව දෙයක් මට කියන්න තියෙනවා වෙදරාලාමිට හ්ම් මේ පැලස්සේ ඉන්න හැමෝම කියනවා මාලිගා තැන්න තිබ්බ රත්තරන් ඇත් රූපේ අර දුම්බරෙන් ආපු නාමෙලා හොරකම් කරගෙන ගියා කියලා. මිනිහා තාමත් මෙහෙ ඉන්නවා. මේ මේ හැවුවා නම් මුදලාලි. මං ඒ රත්තරන් ඇත් රූපයක්වත් නිදානයක්වත් කවදාවත් දැක්කේ නැහැ. අනික මං ඒක විශ්වාස කරන්නේත් නැහැ. අනිත් එක තමයි මුදලාලි. නාමල් ගැන මගෙන් අහන්න කිසිම හේතුවකුත් නැහැ නේද? <laughs> ඇයි නැත්තේ? වෙදමාමා ඒ ජෝඩුවට මේ ගෙදර නවාතන් ගන්ට දීලා කියලයි ගම්මුන්ගේ කසුකුසුව. මට ඕනෑ නාමල් මෙහෙ ඉන්නවද? අර රත්තරන් ඇතුූපේ කෑලි කපලා දුම්බරට පැන්නුවද? නැතිනම් ඒවා මේ වෙද ගෙදර ඉදමක වල දාලා තියනවාද කියලා දැනගන්ටයි. මේ හොඳලාලේ ඔය හරියට මේ රහස් පරීක්ෂකයෙක් වගේනේ මගෙන් ඔහොම ප්‍රශ්න අහන්නේ. ඒක හරියද? අනික මුදලාලිට මොකද්ද තියෙන අයිතිය? ඒ මේ මේ මේ බොරු නිදානයක් ගැන ඔය හැටි කලබල වෙන්න. කවුද කිව්වේ ඒක බොරු නිදානයක් කියලා? ඈ? අනික ඒ නිදානේ තිබ්බ කැලෑයිදම දැන් මගේ. මේ තියෙන එකේ ඔප්පු. මේ මේ මේ අත්සන පේනවා. හ්ම් හ්ම් හ්ම්. මිනිස්සු හොරා සංගහනවා. මේ ඕකම හොර ඔපුවා කියලායි මගේ නීතිඥ අබ්බකාත්තන මට මේ ඊයේත් කිව්වේ. <laughs> උන්නේ නීති විසරදේ හ්ම් අබ්බකාත්තන පුතින් දෙත මාමට. කවුද කවුද උන්නගේ උන්නගේ නම නම මොකද්ද නම? <coughs> උන්නේ කවුරු උනත් නීතිය අකුලටම දන්න උගතෙක්. හ්ම්. ඔය හොර ඔප්පු ඒ වගේම ඔය අනුන්ගේ අස්සන් හොරෙන් ගහන්න බොරු මහාන්දුවේ රස පරීක්ෂක උන්නැහැල්ලලවා පරිසා කරවලා නඩුකාර උන්නාන්සෙලා ඉස්සරහා කූඩුවට නගලා නඩු අහලා අවුරුදු ගණනාවකට හිරගෙද මේ මගේ අම්මෝ මම මම මං ගෙහුම් පස්සේ එන්න ආලා අද රංගපෑවෝ උලපනේ ගුණසේකර, රෝහණ සිරිවර්ධන, රත්නාලාල්නී ජයකොඩි, කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.